ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ අනුරාධපුර විජයපුර සිරි විජය විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ සහ එම පිරිවෙනෙහි ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කටුගම්පල නන්දරත්න ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සදහෙවතුනි අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතේ සති සුපස්ථිත සූත්‍රය ඇසුරු කරගෙනයි දේශකයන්න් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. අරහතු සම්මා සම්බුද්දස්ස යෝහි කෝචි භික්ඛවේ භික්ඛුවා භික්ඛුනීවා පංච ධම්මේ භාවේති පංච ධම්මේ බහුලී කරෝති තස්ස දින්නම් පලානං අඤ්‍යතරං පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිකා කතමේ පංච ඉද වික්කවේ වික්කුණෝ අජ්ජත්තං යේව සති සුපට්ඨිතා හෝති ධම්මානං උදයත්ත ගාමිනියා පඤ්ඤාය අසුභානුපස්සී කායේ විහෙරති ආහාරේ පටික්කුල සංඤී සබ්බ ලෝකේ අනබිරත සංඤී සබ්බ සංකාරේසු අනිච්ඡානුපස්සීති ධර්මස්සෝනාබිලාසී කාරුණික සදහවත් පින්තුනි සාන්තිනායක ලෝතර බුදුරජාණන් වහන්සේ නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි අපට පුරු පුරුදු කළ යුතු ධර්ම කාරණාවන් මනවින් දේශනා කළා. ඒ දේශිත ධර්මයටයි පින්නතුන් සවන් යොමු කරන්නට සූදානම් වන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ පින්නතුනි අපට පැහැදිලි කළේ දේශනා කළේ ඒ නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි බෝසත් ගුණ දියුණු කරගත යුතු ආකාරය නිවන් බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඒ වෙනුවෙන් පිළිවෙත් පුරන කෙනෙකු තමන්ගේ ජීවිතය තුළ සංවර්ධනය කරගත යුතු කාරණාවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම කාරණාවන් අතර පින්නතුන්ට අපි අද පැහැදිලි කරන්නට දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ වැදගත් කාරණා කිහිපයක් තමන්ගේ ජීවිතය තුළ සකස් කරගත යුතු සති සුපට්ඨිත සූත්‍ර දේශනාවෙහි බුදුරජාණන් වහන්සේ කාරණා පහක් දේශනා කරලා තියෙනවා නිවන් අවබෝධ කරගන්නට බලාපොරොත්තු වන පිළිවෙත් පුරන සදහැවතුකු විසින් සංවර්ධනය කරගත යුතු සාපින්නුතුන් හැමදෙනාම නිර්වාණ අවබෝධය සඳහාම මේ උතුම් ධර්ම කාරණාවන් උපනිශ්‍රය වේවා කියන බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවට සවන් යොමු කරන්. පින්නතුනි මේ සංසාර ගමන සැපදායක ගමනක් නෙවෙයි. මේ සංසාර ගමන දුක්ඛදායක ගමනක්. සසරෙහි අපි විවිධ වූ ආත්ම භාවයන් ලබමින් මේ සංසාර ගමනෙහි යෙදෙමින් අපමණ දුක් වේදනාවන් වලට මුහුණ පානවා. ඒ හැම දුකකින්ම අත මිදෙන්න පින්නතුනි අපිට මේ ධර්ම මාර්ගය ඉවහල් වෙන උපකාර වෙනවා. අපේ හිතේ බලාපොරොත්තුවක් තියෙන්න තෝන කවදා හරි ඉක්මනින්ම මේ සාංශාරික දුක් දුරු කරලා මම උතුම් නිවන සාක්ෂාත් කරගන්නවායි කියලා. එහෙම බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් ඇති කරගෙන පිළිවෙත් පුරන අපේ පින්නතුන් තමන්ගේ ජීවිතය තුළ මේ කාරණා කෙරෙහි වඩාත්ම අවධානය යොමු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝහි කෝචි වික්ඛවේ වික්ඛවා වික්ඛුනීවා පංච ධම්මේ භාවේති පංච ධම්මේ බහුලී කරෝති යම්කිසි භික්ෂුණියක් හෝ භික්ෂුවක් හෝ සදහැවතෙක් නිවන් අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් කාරණා පහක් තියෙනවා පංච ධම්මේ භාවේති වැඩි දියුණු කරන්නට ඕන පංච ධම්මේ බහුලීකරෝති බහුල වශයෙන් මේක භාවිතා කරන්න ඕන බහුල වශයෙන් පිළිපදින්නට නැවත නැවත අනුගමනය කරන්නට ඕන භාවිතා කරන්නට ඕන. එහෙම භාවිතා කළාම දේශනාවේ සඳහන් වෙනවා තස්ස ද්වින්නම් පලානම් අඤ්‍යතරං පලම් පාටි සංඛා. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට මේ ධර්ම මාර්ගයේ මේ කාරණාවන් අනුගමනය කිරීමෙන් කාරණා දෙකක් දෙකෙන් එකක් සඵල කරගන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා. කියන්නේ යම්කිසි කෙනෙක් මේ ධර්ම කාරණාවන් මනවින් පිළිපදිනවා නම් අරහත් භාවයට පත්වන්නට පුළුවන් මේ ජීවිතය තුළදීම. එහෙම නැතිනම් අනාගාමිතා අනාගාමී බවට හෝ පත් වෙන්නට පුළුවන් කියලා. ඒ කියන්නේ පින්නතුනි ධර්ම මාර්ගයේහි මනවින් මේ කාරණාවන් පිළිපදින කෙනෙකුට ඒ නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි අවසානය දක්වා නිර්වාණය දක්වාම මේ ජීවිතයේදීම ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කාරණා පහ තමයි ඉද වික්කවේ වික්ුණෝ අජ්ජත්තං යේව සති සුපට්ඨිතා හෝති යම්කිසි කෙනෙක් මේ ශාසනයෙහි විශේෂයෙන් භික්ෂුවක් භික්ෂු කියන නාමය මෙහි හඳුන්වත් උපාසක උපාසිකාවන් භික්ෂු භික්ෂුණීන් මේ සිවණක් පිරිසම තමයි ආරමුණු වන්නේ යම්කිසි කෙනෙකුගේ ආධ්‍යාත්මයෙහිම යම්කිසි සතිය සිහිය ස්මෘතිය වැඩි දියුණු කරගන්නවා නම් ඒ සතිය වැඩි දියුණු වීමම මේ නිර්වාණගාමී ප්‍රතිපදාවේ කෙනෙක් ඉදිරියට ගමන් කරන්නට නිවන් අවබෝධ කර ගැනීම සඳහා මහත් වූ උපකාරයක් වෙනවා. ඒ වගේම තමයි පින්නතුනේ ධම්මානං උදයත්ත ගාමිනියා පඤ්ඤාය අසුභානුපස්සේ කායේ විහෙරති. ඒ සඳහන් කරන්නේ මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව එහි උදයව්‍ය ඇතිවීම නැතිවීම පිළිබඳව ප්‍රඥාවෙන් දැනගෙන අසුභානුපස්සේ කාය විහෙරති. ශරීරය පිළිබඳව අසුබ වශයෙන් බලමින් වාසය කරන්නට පුළුවන් නම් ඒ වගේම තමයි ආහාරයේ ප්‍රතිකූල සංඤ්ඤා. ආහාරය පිළිබඳව පිළිකුල දකිමින් වාසය කිරීම. සම්ම ලෝකේ අනබිරත සංඤ්ඤා. මේ ලෝකේ සියලු දේවල් පිළිබඳව නොයැලෙන ස්වභාවය වැඩි දියුණු කිරීම. සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සේ සියලු සංස්කාරක ධර්මයන් පිළිබඳව අනිත්‍ය වශයෙන් බැලීම දැකීම මේ කියන කාරණා පහ පින්නතුනි නිවන් අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ මොහොතින් මොහොත සංවර්ධනය කරගන්නට ඕනේ දියුණු කරගන්නට ඕනේ එහෙම වුණාම තමයි නිවන් මගෙහි කෙනෙක් ඉදිරියට ගමන් කරන්නේ. එහෙම වුණහම තමයි නිවන් අවබෝධය සඳහා කෙනෙක් සුදුස්සෙක් බවට පත්වන්නේ. බෝසත් ගුණ දියුණුවන්නේ. අපි කාල වේලාව අනුව බලමු මේ කාරණාවන් අපේ ජීවිතයට අපි කොහොමද එකතු කරගන්නේ? යෝගාවචරයේ හැටියට කොහොමද අපි මේවා සංවර්ධනය කරගන්නේ? නිවන් අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් හැටියට බෝසත් ගුණ හැටියට කොහොමද අපි මේවා අපේ ජීවිතේ දියුණු කරගන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අජ්ජත්තං යේව සති සුපට්ඨිතා හෝති ආධ්‍යාත්මයෙහිම සතිය මනාව පිහිටුවාගෙන කටයුතු කරන්න සති කියන වචනේ අපේ පින්නතුන්ට පැහැදිලි පින්වතුන් බොහොම අවබෝධයෙන් සති කියන වචනය පිළිබඳව සිටින්නේ සති කියලා කියන්නේ සිහිය. සිහිය මනාව පිහිටුවා ගැනීම නිවන් මාගෙහි වැදගත්ම කාරණාවක්. සතිය කියලා කියන්නේ පින්නතුනි මේ මොහොතේ මේ වර්තමානය තුළ තමන්ගේ මනස සිහිය මේ සියලු දේ පිළිබඳව තමන්ගේ සිත පිළිබඳව තමන්ගේ සිතුවිලි පිළිබඳව පවතින දේ පිළිබඳව අවධානය යොමු කිරීම. එළඹ සිටි සිහි නුවණින් යුක්තව කටයුතු කිරීම. එම අපිට එළඹ සිටි සිහි නුවණක් යෝනිසෝ මනසිකාරයක් හරියටම සංවර්ධනය වෙලා නැත්නම් පින්නතුනි අපිට යමක තියෙන සත්‍ය දේ අවබෝධ කරගන්න බැරුව යනවා. සත්‍යම දේ, ඇත්තම දේ, ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්නට නම් සිහිය මනාව පිහිටන්නට ඕන. ඇත්ත ඇති සැටියෙන් දකින්න පින්නතුනි අපිට සිහිය දියුණු කරගන්නකොට පිහිටුවා ගන්නකොට ඒක අභ්‍යාස වශයෙන් Tamanගේ මනස හුරු කරද්දි පුරුදු කරද්දි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වපු මඟ පෙන්වීම තමයි සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන්නේ සතර සතිපට්ඨානය. ආකාර හතරකින් Tamanගේ සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න. කායේ කායානුපස්සී විහෙරති. Tamanගේ කයෙහි කය අනුව බලමින් වාසය කිරීම. තමන්ගේ ශරීරය පිළිබඳව කයෙහි පැවැත්ම පිළිබඳව සිහිය මනාව පිහිටුවාගෙන කටයුතු කිරීම. එවැගේම වේදනාව පිළිබඳව තමන්ගේ සිහිය මනාව පිහිටුවාගෙන කටයුතු කිරීම. එවැගේම තමන්ගේ සිත පිළිබඳව සිහිය මනාව පිහිටුවාගෙන කටයුතු කිරීම. එවැගේම ධර්මයන් පිළිබඳව තමන්ගේ සිත මනාව පිහිටුවාගෙන කටයුතු කිරීම. වෙනතුනේ එහෙම කටයුතු කරන්නට තමන්ගේ සිහිය මනාව පිහිටුවා ගන්නට අවශ්‍ය කරන්නේ ඇයි? අපිට එහෙම අවශ්‍ය කරන්නේ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා. කුමක්ද සත්‍ය කියලා කියන්නේ? මෙලොව පින්නතුනි පවතින පරම සත්‍ය තමයි අනිත්‍යතාවය. මේ හැම දෙයකම අපිට දකින්නට ලැබෙන්නේ නিত্য සුඛ සුභ සහගත බවක් නෙවෙයි. අපිට මේ හැම දෙයකම දකින්නට ලැබෙන්නේ අනිත්‍ය, අසුභ, අසාර ස්වභාවය. ඒක පින්නතුනේ අපිට මනාව වැටහෙන්නේ නැහැ. අපේ සිතෙහි සතිය හරියටම පිහිටලා නැති නිසා. නිවන් අවබෝධ කර ගැනීම සඳහා පරම සත්‍ය වූ මේ අනිත්‍යතාවය මනවින් වටහා ගන්නට පින්නතුනි හොඳට සිහිය හුරු කරලා පුරුදු කරලා තියෙන්න ඕනේ. එම කෙනෙකුට තමයි අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මේ ත්‍රිලක්ෂණ අවබෝධය ලබන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කරගන්න පාරමිතා පුරන බලාපොරොත්තු වන ගුණ දියුණු කරන කෙනෙක් පළමුවෙන්ම තමන් තුළ සංවර්ධනය කරගත යුතු අංගයක් හැටියට දේශනා කළා සති සුපට්ඨිතා හෝති මනාව තමන්ගේ සතිය සිහිය පිහිටුවා ගන්න සතිය සිහිය දිනු කර ගන්න. අපේ පින්නතුන්ටත් භාවනාමය වශයෙන් Tamange මනස හොඳින් පුහුණු කරන්නට පුළුවන් පුරුදු කරන්නට පුළුවන් තමන්ගේ සිතෙහි සතිය සිහි කල්පනාව ඉතා හොඳින් සංවර්ධනය වෙන ආකාරයට සමත භාවනාවක් හැටියට අනුස්සති භාවනාවන් මනාව වඩන්න පුරුදු කරගන්නට පුළුවන් නම් ඒ සතිය සිහිය වැඩි දියුණු කරගන්න පුළුවන් විදර්ශනා භාවනා පිළිවෙතෙහි සතිපට්ඨාන සූත්‍රයට අනුව ඒ සතර සතිපට්ඨානයන් වඩන්නට පුළුවන් නම් හුරු කරන්නට පුරුදු කරන්නට පුළුවන් නම් සිහිය මනාව දිනු කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි පින්නතුනි ධම්මානං උදයත් ගාමිනියා සංඥාය අසුභානුපස්සී කායේ විහෙරති. මෙතන මේ ධම්මානං කියලා කියන්නේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව. අපේ මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ රූප, වේදනා, සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහකින් මේ පංචස්කන්ධය පිළිබඳව පින්තුනි පවතින සැබෑ ස්වභාවය තමයි අනිත්‍යතාවය. කැටි වෙලා පැවතිලා නැති වෙලා යන සම විට. රූපයත් එහෙමයි නාමයත් එහෙමයි. මේක නුවණින් දකින්න ඕනේ. උදයත්ත ගාමිනියා පඤ්ඤාය ප්‍රඥාවෙන් මේ ඇතිවීම නැතිවීමේ ස්වභාව ස්කන්ධයන්ගේ දකින්න මනස පින්තුන විදර්ශනා වශයෙන් හුරු කරන්න ඕන පුරුදු කරන්න ඕන එම විදර්ශනා වශයෙන් මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම නුවණින් දකින්නට හුරු කරන කෙනා පුරුදු කරන කෙනා අසුභානුපස්සේ කාය විහෙරති. නිරන්තරයෙන්ම මේ ශරීරයේ පිළිබඳව පින්නතුනි අසුභානුපස්සේ අසුභ වශයෙන් බලමින් දකිමින් තමයි වාසය කරන්නේ. බලන්න අපේ සමාජෙ ගොඩාක් දෙනෙක් මේ ශරීරය දකින්න පින්නතුනි සුභ සුඛ වශයෙන් ලස්සනයි, හොඳයි, සුඛයි, සැපයි, සනීපයි කියලා තමන්ගේ මේ ශාරීරය පිළිබඳව, රූපය පිළිබඳව, ඒ වගේම තමන්ගේ මනස පිළිබඳව, ජීවිතය පිළිබඳව කල්පනා කරන්න, දකින්න, හිතන්න. සමහරට නিত্য සුඛ සුබ සහගත වශයෙන් අරගෙන දැඩිව උපාදාන වශයෙන් අරගෙන මම මගේ කියලා. මේ ශරීරය පින්නතුනි විවිධ ආයුරින් ඇලීමෙන් ආසාවෙන් පෝෂණය කරනවා අපිට කවදාවත් මේ ලෝකයෙන් නිදෙන්නට පුළුවන් කමක් නැහැ ඒ නිසා ලෝකය කියලා කියන්නේ මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙන් මිදෙන්නට නම් පින්නතුනි අපි මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය දැස බලන්නට ඕනේ සුභ සුඛ සහගත වශයෙන් නෙවෙයි. මේ තියෙන අසුභ අසාර අස්තීර ස්වභාවය තමයි දකින්න ඕන බලන්න ඕන හිත හුරු කරන්න ඕන. අසුභහනුපස්සී කායේ විහෙරති මේ ශරීරේ අසුභ වශයෙන් බලමි වාසය කරන්නට හිත හුරු කරන්න ඕනේ. කෙනෙක් හිතෙන්න පුළුවන් කියන්න පුළුවන් එම අසුබ වශයෙන් බලන එක එතරම් හොඳ දෙයක් නෙවෙයි කියලා. පින්නතුනි සත්‍යම දේ ඇත්තම දේ අපි නුවණින් විමසලා බලපුවාම අපේ මේ ශරීරය පිළිබඳව තියෙන්නේ සුඛ ස්වභාවයක්ද දුක්ඛ ස්වභාවයක්ද අසුබ ස්වභාවයක්ද කියලා නෝනින් කල්පනා කරලා බලන්න. ඇත්තටම අපි මේ ශරීරයේ දෙස බැලුවොත් අපිට සෝය සපත හොඳ බව අපිට මේ ශරීරය තුල දකින්නට ලැබෙන්නේ අපිට දකින්නට ලැබෙන්නේ මෙහි අසුබ බව අසාර බව මේ ශරීරයේ පිළිබඳව පවතින විවිධ වූ දුක් සහගත බව ඒක තමයි සත්‍ය. ඒ සත්‍ය සත්‍ය වශයෙන් තමයි දැකීම කියලා කියන්නේ අසුභානුපස්සේ කාය විහෙරති. මේ ශරීරයේ ඇත්තම ස්වභාවය අසුභ ස්වභාවයයි. අස්ථීර ස්වභාවයයි. අසාර ස්වභාවයයි. ඒ සත්‍යම දේ දකින්න එක පින්නතුනි කොහොමද වරදක් වෙන්නේ? වරදක් වෙන්නේ නැහැ. අසුභානුපස්සේ කාය විහෙරති මේ ශාරීරිය පිළිබඳව නිතර පින්නතුනි අසුබ අසාර වශයෙන් බලන්න දකින්න සත්‍ය වශයෙන්ම අවබෝධ කරගන්න අපේ මනස අපි හුරු කරන්න ඕන පුරුදු කරන්න ඕන කොහොමු කරන්න ඕන නිවන් අවබෝධ කර ගැනීම සඳහා අපේ පින්නතුන් බොහෝමයක් ජීවිතයේ සිල් සමාදන් වෙනවා ඇති එවැගේම විවිධ වූ භාවනා ක්‍රම තමන්ගේ ජීවිතය තුළ වඩනවා ඇති. බොහෝ පින්කම් කරනවා ඇති. පින්නතුනි සැබෑ ලෙසම නිවන් අවබෝධය සඳහා ඒ සියල්ල කරන අතරතුර ඔබ තමන්ගේ මනස හුරු කරන්න ඕනේ පුරුදු කරන්න ඕනේ තමන් මම මගේ කියලා අරගෙන ඉන්න මේ ශාරීරිය පිළිබඳව අසුබ අසාර වශයෙන් සත්‍ය වශයෙන් දකින්න ඒක සුඛ සුභ වශයෙන් අල්ලගන්නේ නැතුව ආසාවෙන් ග්‍රහණය කරගන්නේ නැතුව සත්‍යම ස්වභාවය අසුභ ස්වභාවය දකින්න නිරන්තරයෙන්ම Tamange හිත හුරු කරන්න ඕන පුරුදු කරන්න ඕන අසුභානුස්සති භාවනාව වශයෙන් වඩමින් පින්නතුන් මේ අසුභය මෙනෙහි කරන්න ඕනේ එහෙම වාසය කරන කෙනෙකුට පින්නතුනි තමන්ගේ ශරීරය පිළිබඳව පවතින ඇල්ම ආසාව තෘෂ්ණාව මේ බැඳීම ටික ටික දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා සංසාරේ පින්නතුනේ අපි මේ ස්කන්ධයන් පිළිබඳව රූපේ පිළිබඳව නාමයන් පිළිබඳව දැඩි ලෙස ඇලිලා බැඳිලා ආසාවෙන් හිටපු නිසා තමයි තාමත් අපි මේ සසරට ඇලිලා ඉන්නේ බැඳිලා ඉන්නේ ඒවා අතහරින්නට නොහැකිව අපේ මනස උපාදාන වශයෙන් සියල්ල අරගෙන ඉන්නේ දුක් විඳින්නේ එනිසා මේ ජීවිතය තුළ අපි පුළුවන් තරම් තමන්ගේ ශරීරය පිළිබඳව තමන්ගේ ස්කන්ධයන් පිළිබඳව පංචස්කන්ධයන් පිළිබඳව සැබෑ වූ දේ සත්‍ය දකින්න පින්වතුනි මනස හුරු කරන්න ඕනේ පුරුදු කරන්න ඕනේ. එහෙම පුරුදු කළේ නැත්තම් අසුබ වශයෙන් අසාර වශයෙන් මේක සත්‍ය වටහා ගන්න උත්සාහ කළේ නැත්තම් අපිට පින්වතුනි මේ ආත්ම භාවයෙන් පසු නැවතත් මේ සසර ප්‍රවාහයේ ආය ආයේ මේ ස්කන්ධයන් ලැබමින් සංසාර දුකටපත් වෙනවා. අපිට දුකින් මිදෙන්නට හැකියාවක් ලැබෙන්නේ එහෙම වුණාම ඒ නිසා අසුභානුපස්සේ කායේ විහෙරති අසුභ වශයෙන් බලමින් වාසය කිරීම නිවන් අවබෝධ කරගන්නට ප්‍රාර්ථනා කරන කෙනෙක් පිළිවෙත් පුරන කෙනෙක් තමන්ගේ ජීවිතය හුරු කර යුතු කාරණාවක් ඊළඟට දේශනා කරන බුදුහාමුදුරුවෝ ආහාරේ පටික්කුල සංඤී ආහාරය පිළිබඳව පිළිකුල සිහි කිරීම පටික්කුල සංඤී කියලා කියන පින්නතුනි මේ පිළිකුල් සංඥාව ඇති කරගන්න එක මේ කාරණාව පින්නතුනි ඉතාමත්ම වැදගත් වෙනවා ආහාරය පිළිබඳව අපි මොනතරම් ලොල් බව කැමැත්තක් තියනවද කියලා හිතන් ආහාරය පිළිබඳව රස තෘෂ්ණාව අපි විවිධ විදිහට රසයන් ලබමින් ඒ පිළිබඳව ඇලෙමින් බැඳෙමින් ඒ රසය පිළිබඳව ආහාරයන් පිළිබඳව අපි විවිධ විදිහට කටයුතු කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නිවන් මගෙහි ගමන් කරන කෙනෙක් නිවන් අවබෝධය සඳහා තමන්ගේ ජීවිතය හුරු කරන පුරුදු කරන බෝසත් ගුණ තියෙන කෙනෙක් තමන් ගන්න ආහාරයෙහි නොඇලි නොබැඳී එහි පිළිකුල පිළිබඳව දසමින් වාසය කරන්නට පුළුවන් වෙන තෝරන කියලා වෙනතුනි ආහාරය පිළිබඳව පිළිකුල දකිනකොට අපිට භාවනාමය වශයෙන් උත් මේක වඩන්න පුළුවන්. භාවනා කර්මස්ථානයක් හැටියට. සමත භාවනා කර්මස්ථානවල මේ ආහාරයේ පටික්කුල සංඥාව කියලා මේ ආහාරය පිළිබඳව පිළිකුල මෙනෙහි කරමින් ඒ පිළිබඳව තමන්ගේ මනස තුළ අවබෝධයක් ඇති කර ගැනීමේ හිත හුරු කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒක වැදගත්. අපි ගන්න මේ ආහාරය විවිධ විදිහට මොවින් ඇතුල් කරගත්තට පස්සේ අපි මේ දකින හිතපු ඒක අපි විවිධ විදිහට ආසාවෙන්, තෘෂ්ණාවෙන් ග්‍රහණය කරගත්තු ස්වභාවය නැතුව යනවා. ඒවා කැබලි වලට කැඩිලා යනවා. කෙල සමග මිශ්‍ර වෙලා මේ ශරීරයට එකතු වෙනකොට උගුරෙන් පහළට යනකොට අර ආහාරයක් පිළිබඳව අපි දැකපු සුභ බව ඒ ආහාරය පිළිබඳව ඇති කරගත්තු ආසාව පින්නතුනි මේ ශරීරයට එකතු වෙනකොට අපිට ඒක දකින්නට ලැබෙන්නේ නැහැ. සබවින්මහි ස්වභාවය දුර්ගන්ධයි. ඒ ස්වභාවය නම් පින්නතුනේ අසුබයි. ඒ ස්වභාවය නම් නිරන්තරයෙන්ම පින්නතුනේ පිළිකුල් සහගතයි. එනිසා ආහාරය පිළිබඳව පවතින ලොල් බව ආසාව අපිට දුරු කරගන්න අපිට කල්පනා කරන්න පුළුවන් අපි ගන්න මේ ආහාරය අපි මේ දකින දේ දකින ස්වභාවය මොවින් ඇතුල් වුණාට පස්සේ කුස තුලට ගමන් කරනකොට එහෙම ස්වභාවයක් මේ දකින්නට ලැබෙන්නේ නැහැ. ඊළඟට පින්නතුනි රසයේ පිළිබඳව තියෙන ආසාව. ආහාර පිළිබඳව අපිට මතක් වෙද්දිම විවිධ වූ රසයන් තමයි අපිට අපේ මනස සිත යොමු වෙන්නේ. අපිට ඒ රසයේ තියෙන ලොකු තෘෂ්ණාවක් ආසාවක් විවිධ වූ විදිහට ඒ රසය විඳින්න. එයම පින්වතුනි අපේ මනස තෘෂ්ණාවෙන් ඒ රසය විඳිමින් Tamanගේ මනස තුළ ඇතිවෙන ඇලීම බැඳීම ආසාව වැඩි වෙන්න හේතු වෙනවා. ඒක පින්නතුනි පුළුවන් තරම් පාලනය කරගන්න ඕනේ. ආහාරයක් දැක්කහම තමන්ට ආහාරයක් ලැබුණාම ඒ ආහාරය පිළිබඳව පින්නතුනි තෘෂ්ණාවෙන් තොරව ආසාවෙන් තොරව ඇලීමකින් තොරව ඒ ආහාරය අනුභව කරන්න පුළුවන් නම් තමන්ගේ මනසෙම හුරු කරගන්න පුළුවන් නම් ඒක ඊ타මත්ම වැදගත් වෙනවා මේ නිවන් මාගෙහි පිළිවෙත් පුරන කෙනෙක් පින්වතුනි නිරන්තරයෙන්ම ආහාර පාන පිළිබඳව පවතින තෘෂ්ණාව මැඩපවත්ව ගන්න ඕනේ. ආහාර පාන පිළිබඳව තියෙන ආසාව, ඇලීම, ලොල් බව දුරු කර ගන්න ඕනේ. එම දුරු කර ගන්නට නම් නිරන්තරයෙන්ම ඒ ආහාරයන්ගේ පිළිකුල් ස්වභාවය පිළිබඳව Tamanගේ මනස හුරු කරන්න ඕනේ දකින්න ඕනේ. එහෙම දකින කෙනෙක් Tamanගේ ජීවිතයේ පින්නතුනි බොහොම සංවරශීලී කායික මානසික සංයමයකින් යුක්ත තැන්පත් පිළිවෙත් පුරන කෙනෙක් බවට පත් වෙනවා. බෝසත් ගුණ ඇත්තෙක් බවට පත් වෙනවා. තමන්ගේ මනස හුරු කරන්න පුළුවන් නම් පුරුදු කරන්න පුළුවන් නම් එම ඇලෙන බැඳෙන ආසා කරන මේ ආහාරයන් පිළිබඳව නොඇලී නොබැඳී ඉන්න. සබ්බලෝකේ අනබිරත සංඤ්ඤ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් අවබෝධ කරගන්න ඒ උතුම් නිර්වාණ අවබෝධය සඳහා තමන්ගේ ජීවිතය හුරු කරගන්න පුරුදු කරගන්න උත්සාහ කරන කෙනෙක් කල්පනා කළ යුතු ආකාරය සබ්බ ලෝකේ අනබිරත සංඥා අනබිරතය කියලා කියන්නේ පින්නතුනේ නොඇලීම සබ්බ ලෝකේ මේ ලෝකේ සියලු ලෝකේ පිළිබඳව ලෝකේ සියල්ල පිළිබඳව අපි අරගත්තාම හැට පෙනෙන දේවල්, කනට ඇහෙන දේවල්, නාසයට දැනෙන දේවල්, Tamange දිවට ශරීරයට දැනෙන දේවල් මේවා පිළිබඳව පින්නතුනේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී පිළිබඳව බලනකොට අපේ හිතේ කොච්චරනම් ඇලීමක්, බැඳීමක්, ආසාවක් තියනවද කියලා. රූපයක් දැක්කහම රූපයන් පිළිබඳව ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඒක සමාත පුද්දලෙක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්, දේවල් වෙන්න පුළුවන්. සමහර දේවල් පිළිබඳව අපිට ඇලීමක් නැහැ. නමුත් හොඳට කල්පනා කරලා බැලුවොත් එහෙම පින්නොතනේ අපි ගොඩාක් දේවල් වලට ඇලිලා තියෙනවා, බැඳිලා තියෙනවා. ආසාවෙන් පවතිනවා. ඒ රූපයන් පිළිබඳව, ශබ්දයන් පිළිබඳව, මේ ඉන්ද්‍රිය ගෝචර වන සියල්ල පිළිබඳව. බලන්න ඒක නිවනට කොච්චරනම් බාධාවක් වෙලා තියෙනවද කියලා. ඔබ හිතලා තියෙනවද? නිවන් ප්‍රාර්ථනා කළ ඔබ පින්කම් කරද්දී, පිළිවෙත් පුරද්දී, සිල් රකිත්ති භාවනා කරද්දී තමන්ට මේ ඉඳුරන් පිනවීම පිළිබඳව පවතින ලොල් බව මහත් වූ බාධාවක් කියලා. එද මේ ඉන්ද්‍රියන්ට ගෝචර වන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් පිළිබඳව තියෙන ඇලීම බැඳීම ආසාව මොනතරම් Tamange මේ පිළිවෙත් ජීවිතයට බාධාවක් වෙනවද කියලා. ඔබ උත්සාහ කරගෙන තියනවාද ඒ ආසාව, ඒ ඇලීම, ඒ බැඳීම අඩු කරගන්න ඕනේ කියලා. සින්නතුනි නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන කෙනෙක් විශේෂින්ම ඔය ඉඳුරන් පිනවන්න තියෙන ආශාව අඩු කරගන්න කල්පනා කරන්න ඕනේ. පුළුවන් තරම්. ඒක දුරු කරගන්න කල්පනා කරන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ ඒකම තමයි. නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ නික්මීම කියලා කියන්නේ. එතන සඳහන් කරන්නේ ගිහිගෙයින් නික්මීම කියන එක නෙවෙයි. Tamange පසින්දුරන් පිනවීමෙන් වෙන් වෙන්නට ඕන තියෙන කැමැත්ත බලාපොරොත්තු එහෙම කල්පනාව තමයි නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ. මේ ඉන්ද්‍රියන් පිනවීමෙන් මම පුළුවන් තරම් ඈත් වෙන්න ඕනේ, අඩු කරගන්න ඕනේ, දුරස් වෙන්න ඕනේ කියන කල්පනාව. ඇයි එහෙම හිතන්න ඕනේ? පින්නතුනේ ඉන්ද්‍රියන් පිනවන්න පිනවන්න අපි මේ සසරට තව තව බැඳෙනවා. ඒකයි. සසරට බැඳෙන ස්වභාවය දුරු කරගන්නට නම් ඒ සසර බැඳෙන ස්වභාවයෙන් මිදෙන්නට නම් පින්නතුනේ අපිට පුළුවන් තරමක් හිත හුරු කරන්න ඕනේ පුරුදු කරන්න ඕනේ මේ ලෝකෙ සියල්ල පිළිබඳව නොඇලී ඉන්න නොබැඳී ඉන්න සවිශේෂයෙන්ම ඉන්ද්‍රිය පිනවීම පිළිබඳව, පසින්දුරන් පිනවීම පිළිබඳව පුළුවන් තරම් නොඇලී නොබැඳී ඉඳ හිත හුරු කරන්න, පුරුදු කරන්න. ඒ වගේ අසුභ බව, අසාර බව, අස්තීර බව දකින්ද, විදර්ශනාවෙන් දකින්න. නුවණින් දකින්න. දැකලා මේ ලෝකෙ සියල්ල පිළිබඳව නොඇලුණු නොබැඳුණු මනසක් වින්නතුනි තමන්ගේ මනස දිනු කරගන්න. එහෙම මනසක් ගොඩනගා ගන්න. ඒ සඳහා Tamange හිතෙහි අවධානය නිතර නිතර යොමු කරන්න. ඒ වගේම තමයි සබ්බ සංකාරයේසු අනිච්චානුපස්සය. සියලු සංස්කාරක ධර්මයන් පිළිබඳව අනිත්‍ය වශයෙන් බලමින් වාසය කිරීම. සියලු සංස්කාරක ධර්මයන් පිළිබඳව සබ්බ සංකාරයේසු අනිච්චානුපස්සය. සංස්කාරයන් කියලා කියන්නේ මේ ලෝකේ හටගෙන තියෙන හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්තු සියල්ල. මේ අපිට ඇහැට පෙනෙන මේ පරිසරයෙන් සියල්ල සංස්කාර. මේ ශරීරයන්, මේ පුද්ගලයන්, දේවල් හැම දෙයක්ම. ඔය හැම දෙයකම ස්වභාවය පින්නතුනි නුවණින් බලන්න. නিত্য ස්වභාවයක් නෙවෙයි. පවතින්නේ අනිත්‍ය ස්වභාවයක් වෙනස් වෙන ස්වභාවයක් සංස්කාරයන්ගේ ස්වභාවයන් තියෙන නුප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා. හට ගැනීමක් තියෙනවා, විනාශ වීමක් තියෙනවා, වෙනස් වීමක් තියෙනවා. තියෙන තත්වයෙන් නිරන්තරයෙන්ම වෙනස් තත්වයකටපත් වෙනවා. ඒක පින්නතර නුවණින් දකින්න පුරුදු වෙන්න. ඒ අනිත්‍ය වශයෙන් දැකීමටම තමන්ගේ මනස හුරු කරගන්න පුරුදු කරගන්න. නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ප්‍රාර්ථනා කරන කෙනෙක් මේ සංඥාව මේ දැකීම මේ අවබෝධය ලබන්න ඕන කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. සබ්බ සංඛාරේ සනිච්ඡානුපස්සේ. මෙන්න මේ කාරණා පහ තමන්ගේ ජීවිතය තුළ පින්නතුනි සංවර්ධනය කරගන්නවා නම් දියුණු කරගන්නවා නම් හැම කෙනෙකුට ඒ නිවන් මඟ සැරසෙන බවයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී දේශනා කරා. ඔබට නැවතත් ඒ කාරණා පහ අපි සිහිපත් කරන්න සති සුපට්ඨිතා හෝති සිහිය පිහිටුවා ගැනීම ඒ වගේම අසුභානුපස්සී කාය විහෙති අසුභ වශයෙන් බලමින් වාසය කිරීම ආහාරයේ පටික්කුල සංඥාව වැඩි දියුණු කිරීම මේ ලෝක සියල්ල පිළිබඳව නොඇලී නොබැඳී ඉන්නට Tamanගේ හිත හුරු කිරීම අනබිරත සංඤ්ඤ ඒ වගේම තමයි සියලු සංස්කාරයන් පිළිබඳව අනිත්‍ය වශයෙන් බැලීම දැකීම මේ කාරණාවන් ඔබේ ජීවිතය තුළ සංවර්ධනය කරගෙන නිවන් මඟ සරසා ගන්නට නිර්වාණ අවබෝධය සඳහාම ඔබ හැමතෙම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා ච බුම්මත්තා දේවා අනාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා Thank you. සාදු සාදු සාදු සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මාම් ශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ අනුරාධපුර විජයපුර සිරි විජේ විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ සහ එම පිරිවෙනෙහි ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කටුගම්පල නන්දරතන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු